මට කියක් දෙන්න තිබුණා. තව මේ රාග නන්දි නන්දි රාග කියන මේ කරුණ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට කියලා. ඒ කියන අපේක්ෂා කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයාරය සත්‍යය දේශනා කොට වදාළේ යායන් සංහා කෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభి නන්දිනී තේයති දං කාම සංහා භව සංහා විභව සංහා මේ වගේ එහි දත යුතුව තිබෙන කරුණු හැටියට කිය යුතු වන්නේ ඒ සත්‍යය පිළිබඳව පොනෝ භවික කියන මේ එකක්. පොනෝ භවිකේ කියන්නේ පුනර්භවය ගෙන දෙන පුනර්භවය සිදු කරන දැන් සාමාන්‍ය විවහාරයේ ඉන්නේ නැවත උත්පත්තියක. ඒ පුනර්භවයයි කියන නැවත ස්කන්ධ පංචකයක් ලබා දෙවන ධර්මයන් අතුරෙන් සංහාව ප්‍රධාන වන බැවින් බුදුරජාණන් වහන්සේ එය දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් වදාලා අයං සංහා පෝනෝ භවිකා මේරා සංහාව පුනර්භවයේ ගෙන දෙන එකක් පෝනෝ භවිකා ඊළඟට නන්දි රාග සහගතා නන්දි රාගය කියන්නේ නන්දි කියන වචනේ තිබෙනවා ප්‍රීතිය නැත්නම් සතුට කියන තේරුමයි. ඒ නන්දි කියන එක ඇලීම සඳහාම કૃષ્ණාව සඳහාම වදාරලා තිබෙනවා. ඒ භවයේහි ඇලීම ඒ ඒ අරමුණෙහි ඇලීම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ධර්මයන්හි ඇලීම නන්දිවක් වෙන්නක්. දැන් මේ පිටුතුන් කියවා ඇතිනේ නන්දති පුත්තේහි පුත්තිමා ගෝවිකෝ ගෝහි තථේව නන්දති උපදීහි නරස්ස නන්දන නහිතෝ නන්දති යෝ නිරූපදී කියන ඒ තැන්වලදී නන්දති කියන එකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ වදාරා තිබෙන්නේ ඇලෙන්න බං නන්දති පුත්තේහි පුත්තිමා පුතුන් නැති අය ඒ පුතුන් කෙරෙහි ඒ ඇලීම නිසා තමයි ඒ සතුට ඇතිවන්නේ. ඇලෙයි කියන්නේ. නන්දති පුත්තේහි කුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති. ඉතින් ඒ ගවයන් සිටින තැනස්සා ඒ ගවයන් නිසාද සතුටට ප්‍රීතියට පත් වෙනවා. ඒ පත්වන්නේ ඔවුන් කෙරෙහි තිබෙන ඇලීම නිසා. ඒ මෙතනත් බුදුරජාණන් වහන්සේ නන්දි රාග සහගතා කියන එක. රාගය කියන එකේ තේරුම ඇලෙන බව. රංජතිති රාගෝ කියන්නේ. රංජති කියන්නේ ඇලෙවි කියන්නේ. දැන් ජන රංජන කියලා එහෙම එන්නේ. ජනයා රංජනය කරන. ඒ ජනයා තමන් කෙරෙහි අලවා ගන්න ජනයාගේ සිත් ඇද ගන්නා කියන තේරුම. ඒ රාගය නන්දි රාග. එතකොට මේ නන්දි කියන එකෙනුයි රාග කියන එකෙනුයි කියන මේ දෙකෙන්ම දැක්වෙන්නේ ඇලීම නම් ඒ නන්දි රාග කියන එකෙන් ප්‍රකාශ වන්නේ අතිශයින් ඇලීම කියන එක. හරියට කාම ඡන්දය කියනවා. ඒ කාම ඡන්ද කියලා වචනයක් තිබෙනවානේ. කාම ඡන්ද නිවරණය කියලා. එතන කාම කියන්නේ ඡන්ද කියන්නේ දෙකව ඇලෙන ගැතිය. ඡන්දේ කියා වෙනම ධර්මයක් තිබෙනවා අප ඉගෙන ගන්න ඡන්ද ඒ විතක්ක ਵਿਚාර අධිමුක්ක විරිය පීති ඡන්ද කියන තැනේන ඡන්දය කැමැත්ත ඒ කැමැත්ත එතන ඇලීමක් නෑ එතන ඇලීම් සහිත වූ සිතක නම් ඒ ඇලෙන බව තිබෙනවා ඒ රාගයෙන් නැත්නම් ලෝභයෙන් සිදුවන ඇලීම ඡන්දේ තිබෙන්නේ කැමැත්ත ඒ කැමැත්ත දකිනු කැමැත්ත, අසනු කැමැත්ත, යනු කැමැත්ත, ඉනු කැමැත්ත, කනු කැමැත්ත, බොනු කැමැත්ත ඔය ආදි වශයෙන් ඕන දෙයකට පාවිච්චි කරත හැකි ඒ කැමැත්ත. නොඇලීම ඒ කැමැත්තත් ඇති වෙනවා. දැන් අපට මල් කුඩනු කැමැත්ත, බණ අසනු කැමැත්ත ආදි වශයෙන් තිබෙනවා. එතන ඒ ඇලීම නෙවෙයි. එතන ඡන්දය කියන එක කුඩු කැමැත්තක්. ඒක කුසල පක්ෂයේ හිත් යදෙනවා අකුසල පක්ෂයේ යෙදෙන විට එය රාගයට අනුගතයි. රාගයට අනුකූලයි. අකුසල පක්ෂයේදී. කුසල පක්ෂයේදී ඒ රාගයට විරුද්ධ ස්වභාවය. රාගය නෙවෙයි ඡන්ද කියන්නේ. ඒ නිසා ඒ ඒ ඒ මෙතන ඡන්දය කියන තැන කාම ඡන්දය කියන තැන එතන ඒ ඇලීමමයි ගන්න. ඡන්ද කියන එකේ ගන්නෙ ඒ ඇලෙන බව. ඇලෙන ගතිය. ඒතර කාමච්ඡන්ද කියන වචනයෙන් කාමරාග කිව්වා වගේ. දැන් කාමරාග කියන්නේ කාම කියන වචනේ තිබෙන්නේ ඇලෙන බව. කාම කාමේතිති කාමෝ. කැමති වෙනුයි කියන්නේ එතන ඇලෙනුයි කියන එක. ඒ කාම නමි. ඊළඟට රංජතිති රාගෝ. ඒත් ඇලෙනුයි රාග නමි. දැන් මේ දෙකම පිළිබඳ නැත්නම් මේ ලෝභයේ කියන ස්වභාවයනේ ලෝභයනේ. ලුබ්බතිති ලෝභෝ කියන. ලුබ්බති කියන්නේ ඒක ඇලේ කියන. ලුබ්බතිති ලෝභෝ. ඉතින් මේ ලෝභය පිළිබඳව තේරුම් ගැනීමට විස්තර කර තිබෙන නිදර්ශනය ඊටාම වටිනා නිදර්ශනය. එය දක්වනවා මක්කටා ලේපෝ විය. මක්කට ආලේපෝ විය. මක්කට කියන්නේ වඳුරා ආලේපෝ කියවේ ඒ ඇලෙන ලාටුව. මක්කටාලේපෝ විය කියන්නේ වඳුරන් ඇල්ලීමට යොදන ලාටුව වගේ කියනවා. ඒකට ඒ ලාටුවේ වඳුරන් අල්ලා ගැනීමට බලාපොරොත්තු වෙන ඒ වඳුරු වැද්දා වඳුරන් අල්ලා ගන්නට බලාපොරොත්තු වෙන ඒ තැනත්තා හොඳට දෙවි තිබෙන ගසක් බලා අත්තක් බලා එහි මේ ලාටු කවරන. ඒ ලාටු කැවරුවාම එතනට ගෙඩි කෑමේ බලාපොරොත්තුෙන් පැමිණෙන වඳුරා ඒ අත්දැක තමාගේ ඉතරා ගාත්‍රයේ තබනකොටම ලැබූ හැටියේම එහි ඇලෙන. ඒ ගලවා ගැනීමට අනිත් ගාත්‍රයේ කිට්ටු කොට උත්සාහ කරන විට එයත් ඇලෙන. පසු පස ගාත් කිට්ටු කරන විට ඒවත් ඇලෙන. පස්සේ හොම්බත් තබනවා පුළුවන් තරම් උත්සාහ කරලා මේ ගලව ගන්නට ඒ හොම්බක් ඇරේ. අන්න ඒ වගේ මේ අපත් නැත්නම් සත්වයුත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංච කාමයන්හි වඳුරු ලාභෙහි වඳුරා ඇලෙන්නාක් මෙන් ඇලෙනවා. ඒ ඇලෙන්නේ ලෝභයෙන්. ලෝභය. අන්නේ ලෝභය තමා පිළිබඳවත් අනුන් පිළිබඳවත් ඒ කියන්නේ සමාජයේ දේ පිළිබඳව ඇති වෙන ලෝභයක් තිබෙනවා. දැන් කෙනෙක් වඩාත්ම ලෝභ කරන්නේ කුමකටද කියලා අසුවොත් සමාජ ආත්ම භාවය. සමාජ ජීවිතය. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. සබ්බා විසා අනුපරිගම්ම චේතසා නේවජ්ජගාපිය තරමක්නා කොචි එවං පියෝ පුතු අත්තා පරේසං තස්මාන හිංසේ පරං අත්ත කාමෝ කියන තැන එහි සබ්බා දිසා අනුපරිගම්ම චේතසා තමන් වහන්සේගේ නුවණ නැත්නම් සිත සිතින් දස දිසාවම බැලුවත් ඒ කිසිදු තැනක තමා තමාට වඩා ප්‍රිය කරන දෙවන්නේ නැත කියලා බා. ඒවන් පියෝ කුතුත්තා පරේසං මේ වගේ ලෝකෙහි සිටින හැම දිනාම තමා තමාට ආදරෙයි අනිත් සියල්ලටම වඩා එහෙමනම් తত্ত্বය අනුන්ට හිංසා කරන්නට එපයි. මොකද ඒ තැනත්තා තමාගේ ආත්ම භාවයට ආදරෙයි ඒ නිසා ඔහුට දෙමි හිංසාවක් කරන්නට එපා. තමාට ආදරය තැනත්තා අනුන්ට හිංසා කරන්නට එපයි කියන එකයි ඒ නිගන්නා. මේ ආදරෙයි කියන එක මොකක්ද? තමාගේ කය, තමාගේ ජීවිතය පිළිබඳව පවත්නා වූ ඇලීම ආසාව. අන්න ඒ නිසා තමයි නැවත උත්පත්තියක් කියන නැවත භවයක් ලබන්නේ. නැවත භවයක් ලබන්නේම මේ ආසාව නොසිඳී පවතිනා බැරි. ආසාව සිඳනනම් නැති කළානම් එවිට කීනා ජාති විසිතං භක්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථාය කියා ඒ රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේට නැවත එහෙම ස්කන්ධ පංචක සංඛ්‍යාත ආත්ම භාවයක් ලැබෙන්නේ නැහැ. අනුතුරු ආත්ම භාවයක් ලැබෙන්නේ නැහැ. හේතුව මොහොතේ මේ ධාතියගෙන දෙවන නැත්නම් දුක උපදවන හේතුවයි කියන ලබන কৃষ্ণාව සහ මුලින් නැති කළ බැරි. ඒ কৃষ্ণාව යම්තාක් කල් අප්‍රහීන වශයෙන් පවතීද දැන් මේ තෘෂ්ණාව අප්‍රහීර වශයෙන් පවතිනවයි කියන එකෙන් අදහස් කරන්නේ තෘෂ්ණාවේ තිබෙන අනුසය බව. තෘෂ්ණා අනුසය නැත්නම් කාමරාගානුසය, භවරාගානුසය යනුවෙන් වදාරා තිබෙන ඒ අනුසය ධර්ම. ලෝභයේ තිබෙන ඒ අනුසය ශක්තිය. අනුසය කියන්නේ ඉපදීමේ හැකියාව නැත්නම් ඉපදීමේ ස්වභාවය ඇති උවමනා වන කරුණු එකතු වූ කල්හි ඉපද උපදින්නට පුළුවන් ශක්තිය තමයි අනුසය කියන්නේ. දැන් මේ වේලාවේ තප තුල ඒ කාමරාගානුසය භවරාගානුසය කියා දැක්වෙන ඒ ලෝභයේ කියන මේ ධර්මයේ පිළිබඳ වූ අනුසය ශක්තිය පවතිනවා. එහෙත් එය මතුවී එන්නේ නැහැ ඊට උවමනා කරන අරමුණක් හා ඒ වෙනත් අයෝනිසෝ මනසිකාරාදී ඒ හිම ධර්මයක් ඇතිවන තුරු. එයින් ඒක එහෙම උපදින්නට ඇතිවන්නට සිතක ලැබෙන්නට දැන් මේ සිතක ලැබෙන తත්වය අප ඉගෙනගෙන තිබෙනවානේ සිතක යම්කිසි ධර්මයක් ඔය අනුශය ධර්මයකගේ සිතක පහළ වීම දක්වා තිබෙන්නේ ඒ ධර්මයේ පරිඋත්ථාන වීමයි පරිඋත්ථාන වීම සිතේ ඒ නැගෙනවා කියන්නේ සිතේ ධර්මයක් වශයෙන් චිත්ත චෛතසික අන්‍ය ධර්මයන් සමග එකට පහළ වෙනවා ඒකයි පරිඋත්ථාන කියන්නේ තව තුන්කින් කියනවනම් සිතක් වශයෙන් සිතක උපදිනවා සිතක් ලැබෙනවා නම් දැන් ලෝභ සිතක් උපදිනවා නම් ඒ ලෝභ සිත ඇතිවීමේදී ලෝභය නැත්තම් ඒ කාමරාගානුස්සය ඊට සුදුසු පරිදි එහෙම නැත්නම් භවරාගානුස්සය පරිඋත්ථාන වූ අවස්ථාවක් ඒක. නැග ආ අවස්ථාවක්. ඒ ධර්මයේ සිටෙහි හටගන්න. එහෙම හට නොගන්නා අවස්ථාවක් තිබෙනවා. දැන් මේ වෙලාවේ අපේ සිටෙහි ලෝභය උපදින්නේ නැහැ. ලෝභයට ප්‍රතිපක්ෂ අලෝභ, අදෝස, අමෝහ කියන මේ ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් කුසල් සිත් මේ වෙලාවේ අපට උපදින්නේ. ලෝභයට මොකද වුනේ? ලෝභයට කිසිවක් වුනේ නැහැ. ලෝභය දැන් උපදින උපදින්නට වමනා කරන කරුණු ලැබිලා නැහැ. සමහර විට මේ අතරතුරේ උපදින්නට බැරි නෑ. ඒ පැත්තට සිත ඒ ලෝභයේ උපදින ආකාරයෙන් සිත යෙදුවොත් අයෝනිසෝ මනසිකාර වාක්‍ය. එහෙම නැත්නම් ලෝභය උපදින්නට සුදුසු අවස්ථාවක් නොවේ ඉන්නේ. අපි දිනක ධමක යෙදී සිටින අවස්ථාවක්. ඒත් ලෝභය ඇතිවීමේ ශක්තිය අප තුල පවතින. ඒකයි අනුසය කියලා කියන්නේ. අන්න ඒ අනුසය ශක්තිය පවත්නා තාක් කල් නැවත නැවත ඉදීමද සිදු වෙනවා නැත්නම් පුනර්භවයේද ලැබෙනවා. ඒක හොඳට තේරුම් ගන්නට පුළුවන් ඒ පුනර්භවය සිදුවන ආකාරය පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වා තිබෙන ඒ සංග්‍රහ පාඨයේ ඒක හොඳට කියනවා. අවිජ්ජානුසය පරික්ඛිත්තේද සංහානුසය මූලකේන සංකාරේන ජනීයමානං කම්පයුත්තේහි පරිග්ගයමානං සහජාතාන මදිත්‍යාන භාවේන කුබ්බංගම භූතං පටිසන්ධි සංඛාතං මානසං උපපජ්ජමානමේව පතිත්ථාති භවන්තරේ එයා ඒ දැක්කේ එය එන්නේ ඒ විදිහටයි අවිද්‍යානුසය පරික්ෂිත්තේන අවිද්‍යා අනුසය නමති මේ ධර්මයෙන් වට කරගත්ත ඒ වට කර ගැනීමෙන් තේන්නේ කුමක්ද වට කරගත්තයි කියන එකෙන්ම දැනෙනවා දැන් කවුරු හරි මේ මා මේ ඉදිරිපිට වටේ සිට ගත්තොත් මට ඉන් එහා පෙනෙන්නේ නැහැ ඒකට එහා පෙනෙන ගතිය වසා දබනවා මේ වටේ සිටීම නිසා. ඒ වගේ අවිද්‍යාව නැමැති ධර්මය වට කරගත් කලෙහි ඇත්ත පෙනෙන්නේ නැහැ. සත්‍යයේ වැසී යනවා. ඒකයි අවිද්‍යාංශයේ පරික්ෂිතේන කියන්නේ. සංහාංශයේ මූලකේන কৃষ্ণා අනුසය මුල් කොටගත්. ඒ මොකද কৃষ্ণා අනුසය ඒක ඒක কৃষ্ণා අනුසය කියන්නේ কৃষ্ণාව නැමැති ඒක මුලක්. ඒ তৃෂ්ණා මූලය ඉදිරිපත් ඒ වෙලාවේ তৃෂ්ණාවත් ඉදිරිපත් වෙනවා ඒ මොකද Taman මැරෙන්නේ මිය යන්නේ ඉපදීමට තිබෙන ආශාව එහෙම නැත්නම් ජීවත් වීමට තිබෙන ආශාව අත්හැරලම වෙනවා ඒ පොතිද්දීමයි ඒ නිසා ඒ তৃෂ්ණාව මුල් වෙනවා නැවත භවයක් ලබා ගැනීම සංහාංශයේ මූලකි. සංඛාරේන ජනීයමාන සංස්කාරයි කියනු ලබන කර්මයන්ගෙන් දැන් ඒ සංඛාරය කියන්නේ කර්ම අතුරෙන් යම් කිසි එක කර්මයක් මේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටින්නේ. ඒකයි සංඛාරේන ජනීයමානං කියන්නේ ඒ සංස්කාරයෙන් උපදවනු ලබන කර්මයෙන් උපදවනු ලබන ඇති කරනු ලබන සම්පයුත්තේහි පරිග්ගයමානං සංප්‍රයුක්ත ධර්මයන්ගෙන් ගනු ලැබූ කියනවා. ඒ කියන්නේ සිත තනිව පහළවන ධර්මයක් නෙවෙයි. ඒ අවිද්‍යා කෘෂ්ණා කියන මේ ධර්මයන් මුල් කොටගත්ත කර්මයෙන් උපදවන ලබ උපදවන සංස්කාර ඒ කියන්නේ කර්ම කර්මයෙන් උපදවනු ලබන සංප්‍රයුක්ත ධර්මයන් කියන ඒ විපාක සිතෙහි උපදනා වූ තවත් চৈতසික තිබෙනවානේ ඒ චෛතසික ධර්මයන්ගෙන් යුක්ත වූ කියන එකයි පරිග්ගයම් මහා සංඛාර සම්පයුත්තේ පරිග්ගයමාන සහජාතානං අදිඨාන භාවේන උබ්බංගම භූතං සහජාතානං කියන්නේ එක්ව උපදනා වූ ධර්මයන්ට මොන ධර්මය එක්ව උපදනා මොන ධර්මයන්ටද මේ ප්‍රතිසංදි සිතක් සමග උපදනා වූ ඒ සහජාත ධර්මයන්ට සහජාතාන අදිඨාන භාවේන අදිඨාන භාවේන කියන්නේ ආධාර වශයෙන් කියන එක ආධාර භාවයෙන් කියන ඒ ප්‍රතිසන්දිත්‍ත තමා පහළ වෙන විට උපදින විටම උපදනා වූ ධර්මයන්ට ආධාරයක් සහජාතානං අදිඨාන භාවේන ඒ අදිඨාන භාවයෙන් තමයි ප්‍රධාන වීම වශයෙන් එහෙම නැත්නම් ආධාර වීම වශයෙන් තමයි ය කුබ්බංගව භූතං කියන්නේ. කුබ්බංගව භූතං කියන්නේ ප්‍රධාන වන්නා වූ. කුබ්බංගම භූතං පටිසන්ධි සංඛාතං මානසං ප්‍රතිසන්ධියයි කියනු ලබන සිත උපපජ්ජමාන මේව උපදමින්ම පහළ වෙමින්ම පටිච්චාති භවන්තරේ අනතුරු භවයෙහි පිහිටයි කියන්නේ. පටිච්චාති භවන්ති. දැන් එතන තෘෂ්ණාව ගැන සඳහන් වෙනවා. තෘෂ්ණා අනුසය ගැන. ඒ තෘෂ්ණා අනුසය ගැනමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙතනත්. ඒ ඒ තෘෂ්ණා අනුසය යම්තාක්කල් කෙනෙකුගේ సంతානෙහි පවතීද ඒ තාක්කල් නැවත භවයක් ලැබී දෙයි කියන මේ පුනර්භවය නවත්වන්නට බෑ. පුනර්භවය නවතින්නේ නෑ. ඒ නිසා මේ ස්කන්ධ පංචකය පිළිබඳ දුක අවබෝධ කළ සෝතාපට්ටි මාර්ග ඵලයන්ට පැමිණි පුද්ගලයා නැවත උපදිනවා. ඊටත් එහා තමන්ගේ විදර්ශනා ඥානය දියුණු කොට සකෘදාගාමි මාර්ගඵලයන් ලබාගත් ඒ පුද්ගලයාද නැවත උපදිනවා. ඊටත් එහා Tamange විදර්ශනා ඥානය දිනු කළ මේ සත්වයන්ට බොහෝම දුරු කර ගැනීමට අමාරුව පවතින. ලෝභයේ තිබෙන ඝන බහල නරකම පැත්ත වෙන කාම රාගයයි කියන එයද ව්‍යාපාදය කියන ද්වේෂය යන මේ ධර්ම දෙක සහ මුලින්ම නැති කර දමනවා. ඒ අනාගාමි මාර්ගඵලයන්ට පැමිණි අනාගාමීන් වහන්සේද නැවත ප්‍රතිසන්දියක් ලබන. නැවත ඒ උත්පත්තිය ලබන. පුනර්භවයක් ලබන. හේතුව කුමක්ද? තවම තමා තුළ අප්‍රහීන වශයෙන් ඒ රාගය නැත්තම් මේ ලෝභය තෘෂ්ණාව පවතින නිසා ඒ තෘෂ්ණාව පවතින නිසා මේ දුක්ඛ සමුදයාරි සත්‍යයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාරන ඒ කාරණේ නැත්නම් ඒ දේශනාව අනාගාමීන් වහන්සේටද ගැළපෙන එකක්. වහන්සේටත් වහන්සේවත් මේ දක්වන්නට පුළුවන්. කොහොමද නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාభిනන්දිනි తත්‍ර తත්‍රාభిනන්දිනි කියන්නේ ඒ ඒ සංහි ඇලෙන එතකොට ඒ ඒ සංහි කියනකොට ඒ ඒ භවයන් හා ඒ ඒ අරමුණු ඒ භවයන් දැන් අනාගාමීන් වහන්සේ ඇලෙන භවයන් හැටියට දක්වන්නට තිබෙන්නේ රූප භව අරූප භව කියන මේ දෙක කාම භවයේ ඇලීම දුරු කළා. කාම භවයේ ඇලෙන්නේ නැහැ. නමුත් රූප භව අරූප භව කියන මේ දෙකේ ඇලෙන බව උන්වහන්සේ තුල නැතිව ගියේ නැහැ. පවතින. ඒ නිසා රූප භවයේ හෝ අරූප භවයේ උත්පත්තිය ලබනවා. ඒ සුදුසු පරිතමන් අරූප ධානය උපදවාගෙන ඉන්න පිරිහි කාලක්‍රියා කරනවා නම් අරූප භවයේ උපදිනවා. රූප ධානය උපදවාගෙන ඉන්න පිරිහි කාලක්‍රියා කරනවා නම් ඒ කියන්නේ අනුප ඒ රූප ධාන උපදවා ගැනීමයි කියන එක අනාගාමී වහන්සේට අමාරු වෙන දෙයක් නෙවෙයි. ධාන ධාන උපදවාගෙන ඊට අනුකූලව භාවනා කොට මාර්ගඵල උපදවා ගත්තේ නැති කෙනෙකුන් වත් අනාගාමී වීමෙන් සිදුවනුයේ මේ ධාන ආදී උපදවා ගැනීම සඳහා යටපත් කරනු ලබන ක්ලේශ ධර්ම අතුරෙන් ඊටාම ඝන බහල ක්ලේශ ධර්මය වෙන කාම රාගය කියන එක කාම ඡන්දයයි කියන එක ඒ කාම රාගය සහ මුලින්ම නැති කරනවා. නැවත නූපදන ආකාරයෙන්ම දුරු කරනවානේ. අනාගාමි මාර්ගයෙන්. ඒ නිසා ඒ අනාගාමී කෙනෙකුට අනාගාමී උතුමා ධ්‍යාන උපදවා ගත්තේ නැතත් ධ්‍යාන උපදවා ගත්තේ නැතයි රූප ධ්‍යාන උපදවා ගත්තේ නැතයි. උන්වහන්සේට මේ කාම ලෝකෙහි උපදින්නට තැනක් නැහැ. එතනින් චුතව කියන අනාගාමි මාර්ගඵල ලබාගත් උතුමා ඉහළ මාර්ගයේ ඵලය වෙන අරහත් මාර්ගඵල කියන මේවා ලබා නොගෙන අලුරිය කරනවා නම් කාම ලෝකෙහි උපදින්නට තැනක් නැහැ. ඒ නිසා වහන්සේ ධ්‍යාන උපදවා ගන්නවාමයි වහන්සේට ලැබෙනවා. ඒ තමයි ඒ ගේ ඒ ධර්මතාව වශයෙන් ලැබෙනවා ධ්‍යානය. කොහොමද ලැබෙන්නේ? උන්වහන්සේට ඒකාන්තයෙන්ම નિયમિત නැහැ චතුර්ථ ධානයේ එහෙම නැත්නම් පංචම ධානයේම ලබනවායි. චතුර්ථ ධාන කියන එක චතුස්කණයේ හැටියට පංචම අධ්‍යානය පංචකණයේ හැටියට එහෙම ලැබපු කෙනෙකුට පවණයි සුද්ධාවාසයට අප හැක්කේ සුද්ධාවාසයේ චතුර්ථ ධ්‍යාන භූමිය සුද්ධාවාසයේ චතුර්ථ ධ්‍යාන භූමිය ඒ චතුර්ථ ධ්‍යාන භූමිය වන සුද්ධාවාසයට යන්නට හැකිවන්නේ අනාගාමීන් වහන්සේට පමණයි චතුර්ථ ධානය එහෙම නැත්නම් පංචකණයෙන් කියන්නේ පංචම ධානයේ ඇතොත් එහෙම නැත්නම් ඊට මෙහා තියෙන භක්ම ලෝක වහන්සේට වහපු තැන් නෙවේ ප්‍රථම ධාන භූමිය ද්විතිය ධාන භූමිය තෘතිය ධාන භූමිය කියන මේවා උන්වහන්සේට රැහිලා නැහැ ඒ ඒවායේ උපදිනවා ඒවායේ උපදින්නට ඕන කරන මේ ප්‍රථම ධානය උපදවා ගන්නවා ඒක අමාරු දෙයක් නෙවෙයි උන්වහන්සේට ලබන්න. ධ්‍යානයක් උපදවා ගන්නවයි කියන එක අමාරු කරුණක් නෙවෙයි. ඒ කාම ඡන්දය නැත්නම් කාම රාගය එහෙම පිටින්ම නැති කළ කෙනෙකුට. ඒ නිසා තමයි අනාගාමී වහන්සේ ගැන සඳහන් වන්නේ. උන්වහන්සේ සමාධිය සමාධිය සම්පූර්ණ කරන කෙනෙක්. සීලය සම්පූර්ණ කරන තැනත්තා හැටියට දක්වන්නේ සෝවාන් සකදාගාමී කියන මේ දෙකම. සමාධි ප්‍රඥා කියන මේ දෙක වුන් මක්කසෝකාරී කියලට. කල්පයක් වඩන කෙනෙක්. සම්පූර්ණ කරන අය නෙවෙයි. ඊළඟට අනාගාමීන් වහන්සේ සමාධිය සම්පූර්ණ කරන කෙනෙක්. සමාධියේව පාරිපූර්ණකාරී හොති කියලා. ප්‍රඥාව මත්තසෝකාරී. ප්‍රඥාව සම්පූර්ණ නැහැ. රහතන් වහන්සේ සම්පූර්ණ කරන උතුම්. ඒ නිසා තමයි යමෙක් සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ තුන සම්පූර්ණයෙන් වැඩුවේ නම් ඒ වැඩූ තැනක් ආය කියන්නේ කාහටද ඒ වැඩිම හේතු කොටගෙන පැමිණෙන්නේ කොතැනටද? අරහත්ත්වයට. රහත් බවට. අන් එතෙක් රාගයේ නොසිඳ පැවැත්මක් තිබෙන. රාගයේ ඒකදේශයන් නැති වෙනවා. නැත්නම් કૃષ્ණාවේ ඒකදේශ ඒකදේශ කියන්නේ යම් යම් කොටස් යම් යම් තත්වයන්. ඒව නැතුව යන. නමුත් එහෙම පිටින් නැතුව යන්නේ නැහැ රහත් වනතුරු. එබැවින් නැවත උපදින. රහත් වනතුරුම ඒ නැවත උත්පත්තිය කියන ප්‍රණාත් භවය ලැබෙනවා. ඒකයි මේ কৃষ্ণාව පොනෝ භවිකයි කියලා කියන්නේ. නන්දි කියන්නේ සිත అలවන එක බලවත් වීම అలවනවා. බලවත්. ඉතින් ඒ දැන් අපෙන් ඇහුවොත් කවුරු හරි කෙනෙකුට මේ ගලවා ගත නොහෙන පරිදි සිත అలවන්නේ කුමකටද කියලා කෙනෙකුගේ කියන්නට තිබෙන්නේ මේ මමය තමාය කියා කලකන පංචස්කන්ධයකට. ඒක තමයි. මේ පංචස්කන්ධෙහි උපදනා වූ তৃෂ්ණාව නිසා තමයි සමාධි ස්කන්ධ පංචකයේහි ඇතිවන්නා වූ ඒ ස්කන්ධ පංචකයේ අරමුණු කොට ඇතිවන්නා වූ তৃෂ්ණාව නිසා තමයි ඒ ස්කන්ධ පංචකය සතුටු කරන්නට දිනවන්නට උවමනා කරන අන්‍ය ස්කන්ධ පංචකයන් හා අන්‍ය වස්තුන් කෙරෙහි তৃෂ්ණාව උපදින්නේ. ඒ නිසාද රහතන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව පවත්නා තමන් වහන්සේගේ ස්කන්ධ පංචකය පිළිබඳව පවත්නා ඒ රාගය তৃෂ්ණාව සහ මුලින්ම නැසූ හේතුවෙන් උන්වහන්සේට වෙන කිසිවක් පිළිබඳ වූ তৃෂ්ණාවක් උපදින්නේ නැහැ ඇතිවන්නේ නැහැ. අන්න ඒ සංහාව බොහොම ඝන බහලයි මහා කෙනෙක් හිතන්නේ કૃષ્ණාව ඒ තරම් නරක දෙයක් නෙවෙයි කියලා. නමුත් අන්තිම නපුරු නරක ධර්මයක්. නරක ධර්මයක්. ඉතින් ඒ કૃષ્ණාව නැත්නම් කෙනෙකු නිරයට යන්නේ නැහැ. නිරෙහි උපදිනවා. නිරෙහි උපදින්නට કૃષ્ණාවත් හේතුවක් නෙවෙයි. કૃષ્ණාවත් එක කරුණක්. නැත්නම් නිරෙහි උපදින්නේ නැහැ. કૃષ્ණා ක්ෂය කළ උතුමෝ නිරයට යනවා කවදාවත්. තෘෂ්ණාවේ ඒක දේශයක් නැති කලත් යන්නේ නැහැ හිරේට. නමුත් තෘෂ්ණාවේ ඒ ඝන බහලකම එහෙම පිටින්ම පවතිද්දී නිරේ ප්‍රතිසන්දිගෙන දෙනවා. පුනර්භවයේ එහි ලබා ගන්න. මිනිසත් භවයි කියන එක සැප තියෙන තැනක් නෙවෙයි සුගතියයි කියලා තමා කියන්නේ. ඈ සප්තකාම ස්වර්ගය කියලා කියන්නේ. සප්තකාම ස්වර්ගයන් එකක්. කාම ස්වර්ගය කියන්නේ ස්වර්ගය කියන්නේ සැප ඇති තැන. ඒ සැප ඇති තැන් වලින් එකක් හැටියට දක්වනවා. මෙහි තියෙන සැප කොයිතරම්ද නේ? අපිට පේනවා ඒවා පිළිකා රෝග්‍ය ශාලාවට ගියාම සමහර විටක මේ මේ බොහොම දුර්වල ඔය අය වාසය කරන තැන් තියෙන එහෙනම් උපතින්ම පිස්සු හැදුණු අය පිළු අය ආදී එහෙම අය වාසය කරන තැන් වලට ගියාම පේනවා මේ මිනිස් ලෝකයේ තියෙන සැපේ. මිනිස් ලෝකේ. ඉතින් ඒ වාට පමුණවන්නේ කුමකින්ද? මේ তৃෂ්ණාවයි. তৃෂ්ණාව නැත්නම් කමෙන්නේ නැහැ. তৃෂ්ණාව තිබෙන නිසා අර කර්මය, කර්ම වේගයේ ඒ তৃෂ්ණා ස්නේහය তৃෂ්ණා ස්නේහය කියන්නේ හරියට ගසක්. බලවන්නට බීජයක් රෝපණය වන්නට පොළවේ තිබෙන පොළොවට ලැබෙන්නට ඕනේ අර ස්නේහ ගතිය. ස්නේහය කියන්නේ අර ධාරු කෙතමනය. ඒ ගතිය ඕන. ඒ වගේ දෙයක් තමයි මේ তৃෂ්ණාව. তৃෂ්ණාව. ඒ ඉබැවින් මේ তৃෂ්ණාව පිළිදෙන තුරු සත්වයන්ගේ නැවත උත්පත්තිය බලක්වන්නට බෑ. ඉතින් ඒ ඇලෙන්නේ කුමකද කියලා තේරුම් ගත්තොත් කාරණය අමාරු නෑ වටහා ගන්නට. ඇලෙන්නේ කුමකටද? ඇලෙන්නේ තම ඇලෙන්නේ යමකට නම් එහි ඇලෙන්නේ ඇයි කියලා බලන්න. ඇලෙන්නේ තමා කලකන නිසා එය හොඳයි කියලානේ. සුබ වශයෙන් ගැනීම නිසානේ. හොඳයි කියා කලකන බැරි. එහි ඇලෙන්නේ. හොඳයි එහෙම හොඳක් ඒ තරම්වත් දැකිය යුතු නොවන දෙයක හොඳක් අපට පෙන්වන්නේ කුමකින්ද? මේ හොඳක් ඇති බව අප දකින්නේ ඇයි? මේ මෙහි තිබෙන නරක දකින්නට වුමනා සංඛාරේන ජනීයමානං සම්පයුත්තේහි පරිග්ගයමානං සහජාතානං අවික්ඛාන භාවේන කුබ්බංගම භූතං පටිසන්ධි සංඛාතං මාන උපපජ්ජමානමේව පතිත්ථාති භවන්තරේ. දැන් ඒක තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ වදාරනවා. දැන් අපිට තිබෙනවා භවපත්තනා කියන. භවපත්තනා කියන්නේ භවය ප්‍රාර්ථනා කිරීම. ඒ භවය ප්‍රාර්ථනා කරමින් කරන පින්කම් පිළිබඳ. භවය ප්‍රාර්ථනා කරමු. එයද විස්නාව නිසා තමයි. භවපත් කරනවා. දැන් তৃෂ්ණාව তৃෂ්ණාව නැත්නම් භවයක් ලැබෙන්නේ නැති බව තේරුම් ගන්නට. එතකොට তৃෂ්ණාව නැත්නම් භවයක් නැtei කියන්නේ භවයක් නැත්නම් දුකක් නැහැ. දුකක් නැහැ. ඒ දුක තිබෙන්නේ භවෙහි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගැන්වෙන පරිදි දුක තිබෙන්නේ කොහිද? දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ මේ ලෝකය පිහිටා තිබෙන්නේ දුකෙහි ලෝකයේ පිහිටා තිබෙන්නේ දුකෙහි ඒ ඒ දුකෙහි පිහිටා තිබෙනවයි කියන එක ඒකත් පర్యాయ වචනය පర్యాయ තේරුම් ගන්නකොට කියන්නේ ලෝකයයි කියන්නේ දුකයි කියන්නේ පංචස්කන්ධ ලෝකය ඒක දුකයි ඒකෝට ඒ දුක් වූ ස්කන්ධ පංචකය කියන මේ ලෝකය නැවත නැවත ගෙන දෙවන හේතුව නම් কৃষ্ණාවයි කියා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට නන්දි කියන්නේ ඒ ඇලීම නිසා රාගයට, ලෝභයට නමක්. නන්දි රාග කියන වචනේ ඇලීම ඇලීම කියන ඒ තේරුම එන්නේ. හරියට අර කාමච්ඡන්ද කිව්වා වගේ. ඇලීම ඇලීම. එයින් අදහස් කරන්නේ බලවත් සම. දැන් මේ පින්වත්තුන් කියවා ඇති සමහර විටක ඔය ප ဋ ාණෙහි එනවා දානං දත්වා සීලං සමාධිත්වා උපෝසත කම්මං තත්වා සං අභිනන්දති කියලා මේ. එතන අභිනන්දති කියලා කිව්වෙත් හි බලවත්කේ ඇලෙයි කියන. ඈ? ආ. අභිනන්ද එහි ඇලෙයි. එතකොට ඒ දන් දීලා සීල් රැකලා දානං දත්වා සීලං සමාධිත්වා උපෝසත කම්මං උපෝසත කර්මය කියන්නේ ඔය පිළිවත් සමාදන්ව පිළිවත් වාස් ඒ ඒ පිළිවත් සීල රැකලා එහෙම කරලා ඊළඟට එය Taman මෙහෙම රැක්කා එය අභිනන්දති අභිනන්දති කියන්නේ ඒ ලෝභයට ආරමුණු කරගෙන ලෝභයෙන් එහි ඇලෙනවා එහෙම ඇලෙන බවක් තියෙනවනේ දැන් සමහරු එහෙම කියනවනේ තමා කරපු පින්කම් ගැන සලකලා තමාට සුගතිය නියතයි කාන්තින්ම සුගති ගාමි වෙනවා ඒ සුගතිෙහි බොහොම මා දී තිබෙන දේවල් අනුව දුන් ධර්ම අනුව සලකන විට බොහොම සැප ලබන්නට පුළුවන් කමක් තිබෙනවා කියලා එහි ඇලෙනවා ඉතින් මේ එකම කිව යුතු එකක් තියෙනවා ඒ <clears throat> යම් කිසි පිනක් කරලා තමන් මේ ජීවිතෙහිදීම මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක කෙලවර කිරීමේ ව්‍යායාමයක නොයෙදෙන්නේ මම තමා හොඳයි ಗುಣධර්ම දියුණු කරගන්නට පුළුවන් වන තැනකයි කියා සැලකනු ලබන යම් කිසි තැනක උපත ලබා ගැනීම සඳහා එහි සිත පිහිටුවා ගැනීම වරදක් නොයි කියන ඒකත් සැලකිය යුතු කරුණක්. මොකද පින් කරන හැමදෙනාම ඒ තුන්්‍ය හේතුවෙන් බලාපොරොත්තු වන තැනකම උපදිනවයි කියලා කියන්නට බෑ. එහෙම කියන්නට බෑ. සමහර විටක ඒ පින් බලෙන් Tamanව ඔසවා හරින තැන් තිබෙනවානේ. එහෙම යන අතරේ තමාව තල්ලු කර දැම්මොත් මේ පිටසක්වලයි කියන එහෙම තැනක මොන උපකාරයක්ද? එහිදී Tamanට ලබා ගන්නට පුළුවන් ಗುಣ ධර්ම දිනු කර ගැනීම සඳහා. එනිසා Taman දැන් මා දන්නවා සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා ඒ සෞතිකාදී දිව්‍ය ලෝකයන්හි ඉපද මාර්ගඵලාභිගමය කිරීමට මෙහිදී බැරි වුණොත් එහිදී ඒ බුදුරජාණන් වහන්සේ එහෙමත් වදාරලා තිබෙනවා. උන්වහන්සේ වදාරනවා මහණෙනි යම් කෙනෙක් මේ ජීවිතයේදී ඒ මාර්ගඵල ලබා ගැනීමේ උත්සාහයේ යෙදී එය මෙහිදී හරියන්නේ නැත්නම් යම් කිසි දේව නිකායක ඉපදිලා තමන්ට සිහිය ඇතිවීමට තරමක් කාලය ගත වුණා. ඒ ඇති වුණු හැටියේම චිත්තමේව විශේෂ භාගී හෝති කියලා. වහා ධර්මය අවබෝධ කර ගන්නවා. ඒ වගේම සුත්තං දෙයයන් වෙය්‍යා කරණං ගාතං උදානං තිබුත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං කියන මේ නවාංග සාස්ත්‍රු ශාස්ත්‍රණය හදාරලා හදාරන අයටත් ඒ වගේ ඒ ඒ ඒ තැන්වලදී දෙවිව උපන් කල්හි මාර්ගඵලාභිගමනය කිරීමට එය හේතු වෙනවා. ඉතින් අන්න ඒ නිසා යම් කෙනෙක් ඉතින් ඒ නිසා සමහරු ප්‍රාර්ථනා කරනවා. මොකද දෙවියන් අතර සිටිනවා අපට අවුරුදු 2500 ගණනක් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් ගත වී තිබුණත් දෙවිවරුන්ට ඔවුන්ගේ අවුරුදු ගණනින් අවුරුදු එච්චර ගත වෙලා නැහැ. බොහොම සුළු කාලයක් ගත වෙලා. ඔවුන්ට බොහෝම මතකෙහි තිබෙනවා ඉගෙනගත් අසාගත් ධර්මය. බුදුරජාණන් වහන්සේ වෙතටම ඇවිත් එහෙම නැත්නම් උන්වහන්සේ දෙව්ලොවට වැඩම කළ වේලාවේ දේශනා කොට වදාළ ධර්මය ඔවුන් අසා ඒ අසී ධර්මය ඔවුන්ට හොඳට මතකයි. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා අසී ධර්මයක් වගේ. අන්න ඒ අයගෙන් බණ අහලා මාර්ගඵලාදිගමය කිරීමට බලාපොරොත්තු වන අය සිටිනවා. ඒ කොහොම හරි ඒ යම් කිසි තැනක් පිළිබඳව එහෙම අදහසක් තිබෙන එක වරදක් නෙවෙයි. වඩා හොඳයි Tamanට පුළුවන් නම් මේ ජීවිතයේදීම යටත් පිරිසෙන් සෝවාන් මාර්ග ඵලයන්ටවත් පත්වීමට උත්සාහ කොට එය ලබා ගන්නවා නම් ඒකට පැමිණෙනවා. ඒක අතිරේක කරුණක් හැටියටයි මා කීවේ මේ අවස්ථාවේදී. දැන් මේ තුනතුන් මේ કૃષ્ණාවේ තිබෙන ඒ தත්වය තේරුම් ගන්නට ඕනේ કૃષ્ණාව තනිකර පුනර්භවයේ ගෙන දෙන ධර්මයක් නොවන බවත් මතක තබා ගන්න. કૃષ્ණාව තනිකර පුනර්භවයේ ගෙන දෙන්නේ නැහැ. કૃષ્ණාව පුනර්භවයේ ගෙනවීම සඳහා કૃષ્ණාවට උදව් ලැබෙන්නට ඕන තව ධර්ම තිබෙනවා. ඒ එකක් අපි ඉගෙනගත්ත කර්මය කියන එක කර්මයේ උපකාරය තිබෙන්නට ඕන. අනිත් එක අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව තිබෙන තුරුම තමයි මේ තෘෂ්ණාව පවතින්නේ. ඒ නිසා තමයි අර ගෝධික හාමුදුරුවන් තමන් වහන්සේගේ ජීවිතය නැති කරගත්ත වේලෙ ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන වලින් පිරිහෙනවා. එහෙම 6 වරක්ම පිරිහුණා. අසනීප ගතියකින් සිටී හාමුදුරනවත් උන්වහන්සේ අමාරුවෙන් ධ්‍යාන උපදවා ගන්නවා නමුත් ධ්‍යානෙන් පිරිහිනවා හිනවා ඒ නිසා හත්වෙනි වාරයේදී උන්වහන්සේ සැලකුවා හිතුවා ධ්‍යානෙ උපදවාගත් හැටියේම දිවිතොර කරගන්න ඉතින් බෙල කපාගත්තා මාර දිව්‍ය පුත්‍රයා මේ කාරණේ මේ හාමුදුරුවන්ගේ අදහස දැනගෙන ඔහුට බියක් ඇති වුණා. මාහරයාට බියක් ඇති වුණා. මොකක්ද බිය? මේ හාමුදුරුවෝ මේ දිවි නසා ගන්නට යන්නේ ජීවිතය පිළිබඳව තියෙන අපේක්ෂාව අත්හැරලා. ජීවත් වීමට නිකෙන කාස ජීවිතය පිළිබඳව තියෙන අපේක්ෂාව අත්හැරලයි මේක කරන්න යන්නේ. ඒ නිසා ඇතැම් විටක මේ අවස්ථාවේදීම Taman නොකමැතිවම මේ මාර්ගඵලාධිගමය වහන්සේට ලැබෙන්නට බැරි නෑ. ඒක බලස්වන්න ඕනේ. වහාම ආව බුදුරජාණන් වහන්සේ දෙතේ. ඇවිත් කිව්වානේ කපංගි භගවා තුයං ශාවකෝ සාසනේ රතු අපත්තමානසෝ සික්ඛෝ කාලං කෛරා ජනේසුතා ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේට වහන්සේගේ ගුණ ප්‍රකාශවල ගාථාවකින් নমස්කාර කළා. මහා වීර මහා කන්‍ය ඉන්දියා යසසා ජල යස නිදිය විද්‍යා ලසසා ජල සබ්බ සබ්බ රෝග භයාතීත ඒ වගේ මට මතක පාදේ වන්දාමි චක්කුම ශාවකෝතේ මහාවීර මරණං මරණා විභු චේත් පක්ඛයති චේතයති තං නිතේද ජුතින්දර අතං හි භගවා කුයං ශාවකෝ ශාසනේ රතෝ අපත්තමානසෝ සෙක්ඛෝ කාලං කෛරා ජනේසුතා ඉතින් බුදුරජාණන් වහන්සේට පළමුවෙන්ම নমස්කාර කරලා මහා වීර මහා පඤ්ඤ විද්‍යා යසසා ජල මහා වීරයන් වහන්සේ මහා ප්‍රඥාන් වහන්සේ 이르දියෙන් යසසින් කියන කීර්තියෙන් බබලන්නා වූ සියලු භය ඉක්ම වූ ඔබ වහන්සේගේ පාදයන් මම নমස්කාර කරනවා. ස්වාමීන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් මේ මරණය Tamanta සිදු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ශාවකෝතේ මහාවීර ආදි වශයෙන් එහෙම කීවේ. මරණං මරණා බිබු පත්තේති චේතේති සං නිසේධ මේ මරණය ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ මරණය සිදු කරගන්නට යනවා. ඒක වළක්වන්න තියෙන්නේ. තං නිපේද කිසිඳ. කතං භගවා පුයං සාවකෝ සාසනේ රතෝ අපත්තමානසෝ සෙක්ඛෝ කාලං කෛරා ජනේශ. ස්වාමීන් වහන්සේගේ ශාසනයේ මහණ වූ මේ වික්ෂුවල් රහත් වන්නේ නැතුව මේ විදිහට මරණයට පත්වන්නට යන්නේ ඇයි? ඒ නිසායි වළක්වන්නට කිව්වේ. එවේලේ මහන්සේ මාරය මෙයා කතාව කියනකොටම එහේ මහන්සේ දෙල්ල කපාගෙන බෝධික හාමුදුරුව එතෙන්දී ඇති වුණු වේදනාව වේදනාව යටපත් කරගෙන වේදනා පරිග්‍රහය කොට ඒ රහත් වුණා සමසීති රහතන් වහන්සේ නමක් වශයෙන් පිරිනවන් පෑවා බුදුරජාණන් වහන්සේ දැක්ක දැකලා මාරයට කියනවා එවං ධීරා සුද්ධන්ති යා නාව පංකන්ති ජීවිතං සමූලං කම්හ මබ්බුවිහ ගෝධිකෝ පරිනිබ්බුතු ඒවං විධීරා කුබ්බන්ති ධීරා කියන නුවණැත්තෝ වගේම වීරිය ඇති තැනැත්තෝ එසේද කරත් ඒවං ධීරා කුබ්බන්ති නාව පංකන්ති ජීවිතං ජීවිතයේ පිළිබඳ බලාපොරොත්තු නොතබා නාව පංකන්ති සමූලං කම්හ මබ්බුවිය ගෝධිකෝ පරිවිද්දුතු ඒ ගෝධිකයන් වහන්සේ මුල් සහිත වූ තෘෂ්ණාව උදුරා දමා ඒක මුල් සහිත තෘෂ්ණාව සමූල සමූල තෘෂ්ණාවේ කීවේ තෘෂ්ණාවට තියෙන මූලය මොකක්ද අවිද්‍යාව නැත්නම් මෝහය මෝහය ඒ අවිද්‍යා සංඛ්‍යාත මෝහයත් සමග තෘෂ්ණාව උදුරා දමන ගෝධිකෝ පරිනිබ්බුතු ඒ ගෝධිකයන් වහන්සේ පිරිනිවන් පෑහ යවදා. අනේ එතන තිබෙනවා. ඒ কৃষ্ণාව එහෙම පිටින්ම උදුරා දමන්නට නම් ඒ එක්කම ඉදිරියෙන්නට ඕන අවිද්‍යාව. මේ දෙක ඔවුනොවුන් අන්‍යමඤ්ඤ පැවැත්මක් තිබෙනවා. විස්නාව යම් තාක්කල් පවතීද ඒ තාක්කල් අවිද්‍යාව පවතී. අවිද්‍යාව යම් තාක්කල් පවතීද ඒ තාක්කල් කෘෂ්ණාව පවතී. ඒ කෘෂ්ණාවයි අවිද්‍යාවයි කියන මේ දෙක සමූල ඝාතනය වන්නේ. එහෙම පිටින්ම නැතුව යන නැවත නූපදනාකාරයෙන් දුරවන්නේ එකම අවස්ථාවක. ඒ එකම අවස්ථාව තමයි අරහන් මාර්ග ඥානයේ උපදින අවස්ථාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ස්කන්ධ පංචකය ප්‍රධාන වන දුකේ කියේ ඒකනේ ඒ ගෙන දෙන පුනර්භවය සිදු කරන ඒ ඒ සම්හි සත්‍යය అలවන ඒ అలවන ගතිය මේ රංජනය කියන මේ රාග කියන එකේ පිරෙනවා මේ පිනතුන් දන්නවනේ ඔය තෙල් සායම් කියන ඒවා දුරු කරන්න බොහොම අමාරුයි ජයනවා ඒ ඒ වගේ තත්වයක් මේ ලෝභයේ පිරෙන්නේ රාගයේ පිරෙන්නේ ඇලුනම ගලව ගන්නට අමාරු. ඒ ඇලෙන ගතියෙන් ගලවන්නට අමාරු. ඒ ඇලෙන ගතියෙන් ගැලවීම අමාරු බැවින්ම ඇලීමේ තිබෙන සාවද්‍ය බව, වැරදි සහිත බව කෙනෙක් දකින්නට ඕන. එහෙම දකින්නට බෑ එතනට තමා ඇලෙන දේ පිළිබඳව යථා තත්වය පෙනෙන තුරු. තමා ඇලෙන්නේ යමක. ඇලෙන්නේ කුමකද පංචස්කන්ධය. ඒ යථා තත්වයේ පංචස්කන්ධය පිළිබඳව දක්නාතුරු මේ ඇලීමට පහර වදින්නේ නැහැ. ඇලීම දුරවන්නේ නැහැ. ඇලීමේ යන්තමින්වත් අදින්නේ ඒක ක්‍රමයෙන් අදු කරගෙන යන්න. දැන් ඒ නිසාද දැන් බුද්ධ ආගමේ උගන්වන මේ පිළිවෙත අනුකුබ්බ ප්‍රතිපදාන. අනුකුබ්බ ප්‍රතිපදා අනුකුබ්බ ක්‍රියා අනුපිළිවෙලක් අනුපිළිවෙලක්. ඊතා සිළුසිළු දේවල් පිළිබඳව පවත්නා වූ ආශාව අත්හරින්නට ඉස්සෙල්ලා පුරුදු වෙන්නට ඕනනේ කෙනෙක්. ඒ නිසා වන්දෙන්නට ඒ කියන්නේ මොකද? වස්තුව පිළිබඳව. ඒ ආශාවද අත්හරින්නට පුළුවන්කම තිරෙන්නට. අපි අන්තිමටම අත්හරින එක තමයි පංචස්කන්ධය පිළිබඳව තියෙන ආශාව. ඒ අත්හරවන්නට මුලදි වෙන වෙන දේවල් පිළිබඳව තියෙන ආශාවන් අත්හරින්නට ඕනේ. ඒ කිසිදු ආසාවක් අත් නොහැර ලොකුම ආසාවක් කරන්නට ලෑස්ති වෙනවා කියන එකත් ඒක යුක්ති යුක්ත නෑ. යුක්ති යුක්ත නෑ. ඒ පිළිබඳ තියෙන ආසාවන් අත්හරින්නට ඕන. ඒ ආසාවන් අත්හරින්නට නම් ඒ ආසා කරන දේවල් පිළිබඳව තිබෙන දෝෂය දකින්නට ඕන. ආදීනවේ දකින්නට ඕන. ආදීනවේ දකින්නට නම් නුවණ පිළෙන්නට ඕන. ඒ නිසා තමයි මේ නුවණ පිළිබඳව ශාසනයෙහි බොහෝම උසස් තැනක් දී කතා කරා. තවත් වචනයකින් කියනවා නම් අපි බුදුදහම බුද්ධ ධර්මයට අනුව පිළිපැද. තමා තුළ ඇති කර ගැනීමට දිනු කර ගැනීමට බලාපොරොත්තු වන ධර්මයන් අතුරෙන් ප්‍රධාන ධර්මයේ කුමක්දයි කියා කෙනෙක් අසුවොත් කිව යුතුව තිබෙන්නේ ඒ ප්‍රඥාවයි කියන. නුවණයි කියන්නේ. නුවණ දිනු කර ගැනීම සඳහා වූ උපකරණ තමයි අනිත් හැම ධර්මයකින්ම ලැබෙන්නේ. උපකාරය අනිත් හැම ධර්මයකින්ම ලැබෙන්නේ. සිහියත් ඒකයි. සිහිය, සමාධිය ආදී කොට ඇති ධර්ම සියල්ලගෙන්ම කෙරෙන උපකාරය කුමක් සඳහාද? නුවණ ඇති කර ගැනීම සහ දිනු කර ගැනීම සඳහා. ඒ නුවණ දිනු ප්‍රමාණයට ඒ තැනත්තා දොස් සහිත වූ ස්කන්ධ පංචකයෙහි ඒ දෝෂයන් දකිමි. දෝෂයන් යම් කර්මකට ඒ තැනැත්තා දකීද ඒ කර්මත ඒ දොස් සහිත වූ ස්කන්ධ පංචකෙහි ඇලෙන ගතිය දුරු වී යනවා. එවිට මේ తත්‍ර తත්‍රාභිනන්දිනී කියන එක කොයිතරම් දුරට අඩු වෙනවද? දැන් ඒ නිසා ඒකට නිදර්ශන සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය කියන ඒවා ඒවා උසස්ම තැන්නේ. උසස්ම. ඒ පිළිවෙලින් උසස්. ඊට මෙහා ඊට මෙහා විදර්ශනා ඥානයන් උපදවා ගන්නා කෙනෙකුටද සාමාන්‍ය ඝනදහල රාගාදී ධර්මයන්ගෙන් යුක්ත පුද්ගලයෙකුට තිබෙන තරමේ ඒ විදිහේම ආශාවන් තිබෙනයි කියන එක පිළිගන්නට බෑ. ඒත් හේම තියෙනවා. ඒසා ඒ કૃષ્ණාව නපන්නට કૃષ્ණාවේ දෝෂය දකින්න કૃષ્ණාවේ දෝෂය දකින්න තෝරන કૃષ્ණාව නසන්නට නම් මොකක්ද කළ යුතු තිබෙන්නේ ප්‍රඥාව දියුණු කර ගන්නට ඕනේ. ඒ ප්‍රඥාව දියුණු කර ගන්නට උවමනා කරන්නේ විදර්ශනා භාවනාව කියන එක තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ කෙනෙක් ඒ ස්කන්ධ පංචකය පිළිබඳව යථාර්ථත්වය වටහා ගත්තොත් ඒ ස්කන්ධ පංචකයෙන් මතුවන අනිත් සියල්ල පිළිබඳවම තේරුම් ගත්ත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ පිටත බලන්න. අපිට ඉගැන්වුවේ නෑනේ අහක බලන්න, ඉවත බලන්න, උඩ බලන්න, යට බලන්න, බිම බලන්න ඒවා නෙමෙයි ඉගැන්වුවේ. උන්වහන්සේ ඉගැන්වුවේ කුමක්ද? සොයන්නටයි කියලා ඉගැන්වුවේ කුමක්? සොයන්නට. අත්තානං ගවේෂයාත. අත්තානං කියන්නේ තමා කියන එක. තමාව සොයා ගන්න කියන එකයි ඉගැන්වෙන්නේ. අත්තානං ගවේෂයාත. තමාය මමය කියන්නේ කුමක්ද? සොයාගන්න. ඒ සොයාගත්තොත් මමයි ඇලෙන්නේ. මමනේ ඇලෙන්නේ. මගේ ලෝභය. අපි එහෙමනේ ගන්න. මම ඇලෙනවා, මම ලෝභ කරනවා. මේ මම අසුවලාට ආදරේ ආදි වශයෙන් අපේ තිබෙනවනේ එහෙම. ඒ සැලකිලි සියල්ලම නැත්නම් ආදර කරන දේවල් මගේ කියලා ගන්නෙ. ඒ මගේ කියලා ගන්නට මමයි කියලා කෙනෙක් ඉන්නට ඕන. ඒ මමයි කියන්නේ අනිකක් නෙවෙයි ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය පිළිබඳව තේරුම් ගත්තොත් හරි හැටියට මේ ඇලීම කියන එක දුරු කර ගැනීම අමාරු වන එකක් නෙවෙයි. ඒ අද්ද නන්දි භව නන්දි කියන එකේ රාගයට නමක් ඒ දෙමෙතන එනවා නන්දි නම් තෘෂ්ණාය භවයේ ඇලීම උපදවන බැවිනි. භව පත්තනාය අනුදමෝය. භව පත්තනාය කියන්නේ භවයේ ප්‍රාර්ථනා කිරීම. කාම රූප අරූප කියන මේ භවයන් මේ සත්‍යයන්ගේ අලවනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කොටස් තුනකින් නැත්නම් තුනක් වශයෙන් දේශනා කොට වදාළ ඒ তৃෂ්ණාවේම ආකාර තුනක්. කාම සංහා, භව සංහා, විභව සංහා. කාම ධර්මයන් පිළිබඳව ඇත්තා වූ ආශාව කාම তৃෂ්ණාව කියලා. භව සංහා කියන්නේ භව කියන්නේ මේ වීම නැවත භවයක් ලැබීම. ඒ වීම කියන එකේ තිබෙනවා යද්දලා නිත්‍යත්වයක්. නිත්‍ය බවකුත් ගන්නවා. ඒ නිසායි මොන දෘෂ්ටියද? සාස්වත දෘෂ්ටිය සහගිය তৃෂ්ණාව භව තණ්හාවේ කියලා කියනවා. සාස්වත දෘෂ්ටිය සාස්වතේ කියන්නේ ඒ සාස්වත දෘෂ්ටිය අපට එක එක ආකාරයකින් තියෙනවා. අපිට ඒ සාස්වත දෘෂ්ටිය නැtei කියලා හිතන්නේ. ඒ සාස්වත දෘෂ්ටියෙහි එකම විදිය නෙමෙයි බොහෝ ආකාර තිබෙනවා. දැන් මම හිතාගත්තොත් මේක අවුරුදු ගණනකට පෙර උපන් මායි මේ දැන් ඉන්නේ කියලා එතන තිබෙනවා සාස්ෘතයක්. යක් සාස්ෘත. ඒ නිත්‍යත්වයක් නිකන් එදා සිට මේ දක්වා සිටින කෙනෙක්. එතකොට එදා සිට මේ දක්වා සිටින කෙනෙක් කියවම එතන තිබෙනවා ඝණයක්. කෙනෙක්. අන්න එහෙම නිත්‍යත්වයක් අපට තියෙනවා. දැන් උච්ඡේද දෘෂ්ටිය පහදිය විශ්නාවසේ ගන්නේ විභවයේ කියන්නේ. ඒ විභවං පත්තේටි කියලා කියන්නේ. දැන් භවයේ නොකමැති කෙනෙක්. භවය කියන්නේ නැවත නැවත ඉපදීම කියලා ගනිමු. ඒ ඉපදීම නොකමැති කෙනෙක් විභවය කැමතිද? විභවය කියන්නේ සිඳී යාම. සිඳී යාම විභවය. ඒක උච්ඡේදය. ඒක කැමැති වීමක් නෙවෙයි මේ බෞද්ධයන්ට තියෙන්නේ. එහෙම ගත්තොත් අපි උච්ඡේදයේ දෘෂ්ටියට වැටෙනවා. ඒක තේරුම් ගන්නට ටික අමාරු එකක්. ඒ නිසා නේද? රහතන් වහන්සේ පිළිබඳව අහන ප්‍රශ්නවලදී උන්වහන්සේ ගැන අහනවානේ. රහතන් වහන්සේ නැවත උපදිනවද? උපදිනවයි කියන්නේ. රහතන් වහන්සේ නැවත එතන වෙයිද කියලා අහන්නේ. නැවත නොවේද? එහෙම කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එසේ කියන්නේ නැහැ. ඒ මොකද නැවත දෙයි කියලා ගත්තාම සාස්වතයට වැටෙන්න බැරි නේ. වෙන්නේ නැtei කියන උච්ඡේදයට වැටෙන්න බැරි. ඒ නිසා මොකද්ද තේරුම් ගන්නට ඕනේ? මේ දෙකටම ඇතුළත් නොවන ප්‍රතිත්‍ය සමුප්පාදය. පටිච්ච සමුප්පාදය. දී එහෙම ආයෙකින් උන්වහන්සේ අහනවා. ප්‍රශ්නේ එහෙම පැත්තකට කරලා ඔබට පේනවා දැන් මෙතන ගිනිමැලයක් ඇවිලෙනවා ගින්නක් ඇවිලෙනවා ඔබ දකිනවා හොඳයි මේ ගිනිමැලය නිවි යනවා නිවි යනවා ඒ නිවි ගියාම ඒ ගිනිමැලය ඒ ගිනි අසවල් පැත්තට ගියයි උතුරට ගියයි නැගෙනහිරට ගියයි දකුණට ගියයි බස්නාහිරට ගියයි ආදි වශයෙන් තීම සුදුසුද සුදුසු එහෙනම් මොකක්ද මේ ගැන කියන්නේ ගින්න ඇවිලීමට උවමනා කරන දරා ආදී ඉන්ධන නැතිව යාම හේතු කොටගෙන ගින්න නිවිගියාක. ගින්න නිවිගියා. අන්න ඒ වගේ ගින්න නිවියාමක් තමයි රහතන් වහන්සේගේ නිවීම. එන්තාව නිබ්බන්ති ධීරා යථායන් සදීපෝ කියන්නේ. නිබ්බන්ති ගින්න නිවියාම. මොකක්ද මේ අපේ අප අප ගිනි වලින් ඇවිලමින් සිටින්නේ. අපට ඇති ගිනි තමයි ජාති ජරා ආදි වශයෙන් වෙන ගිනි තිබෙනවානේ. ජාති ජරා මරණ, රාග දෝෂ මෝහ, ජාති ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන 11 ගින්නකින් මේ බැඳෙමින් සිටින්නේ. ඒ 11 ගිනිම මේ ජීවිතයේදී අපට නිවා ගන්නට පුළුවන් වුණොත් ඊළඟට මොකද වෙන්නේ? ගින්න නිවිල යනවා. ගින්න නිවිල යනවා. ඒකෙන්දී අසුවලා මේ නිවුණයි කියන්නේ නැහැ. එතකොට ගින්නයි නිවුනේ. හැබැයි සම්මුති වශයෙන් ගත්තොත් අපි කියන්න ඕනේ. දැන් සම්මුති වශයෙන් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ කියලා අපි කියනවනේ ඒක සම්මුති විභාරයක්. ඒ නිවනට පැමිණුනේ කවුද කියලා අහුවොත් අපිට කියන්නට වෙන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් තේරුම් ගන්නට ඕන පුද්ගල කතාවේ කියන එක මේ ලෝක ව්‍යවහාර මාත්‍රයක්. ධර්මතාව නෙවෙයි, ධර්ම ස්වභාවය නෙවෙයි. ධර්ම වශයෙන් ගත්තොත් ධර්මියෝ වෙනයි ඒ ධර්ම සමූහයකට කරන ව්‍යවහාරයක් පමණයි පුද්ගලයාය කියන්නේ. පුද්ගලයා නෙවෙයි හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නේ. ධර්ම හටගන්නේ. ධම්මා ධම්මේ සංජනಂತಿ හේතු සම්භාරපච්චය. හේතුනංච නිරෝධාය ධම්මෝ බුද්ධේන දේශිතෝ හේතුසු උපරුද්ධේසු චින්නම් වත්තං වත්තති යන්නේ මෙන්නේ ධර්මය ධර්මයන් නිසා හටගන්න මේ එක ධර්මයක් තමයි કૃષ્ණාව ඒ કૃષ્ණා සංඛ්‍යාත ධර්මය තවත් ධර්මයන්ගේ උපකාර ලබාගෙන ධර්මයන් පහළ කරනවා ධර්මයන්ගේ ඇතිවීමට හේතු වෙනවා මොන ධර්මයන්ගේ පහළ වීමටද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ පහළ වීමට එය හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා එය ප්‍රධාන හේතුව සිගෙන යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා සතර කත්‍රාදි නන්දිනී සයති ලංකාව තණ්හා භව තණ්හා විභව තණ්හා කියා ඒ දුක්ඛ සමුදය ආරි සත්‍යය වගේ අපි එතකින් නවත්වමු සංඛාරා අනිච්චාසී යදා පඤ්ඤාය පස්සති යතනින්දති දුක්ඛේ සමග්ගෝ බුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සති යතනින්දති දුක්ඛේ සමග්ගෝ බුද්ධියා සබ්බේ ධම්මා නත්තාති යදා පඤ්ඤාය පස්සති යතනින්දති දුක්ඛේ සමග්ගෝ බුද්ධියා දුක්ඛපත්තාද දුක්ඛාය දුක්ඛපත්තාය දුක්ඛාය සුඛපත්තාය සුඛාය සබ්බේ කාරණේ മറ്റേകർത്താക്കളും ഭർത്താദേവാനാകാനും പിതാക്കളും കണ്ണനും വിശ്വാസിനും രക്ഷം പിതാക്കനും ആകാശത്താനും ഭർത്താദേവാനാകാനും കണ്ണനും വിശ്വാസിനും രക്ഷം പിതാക്കനും മറ്റേകർത്താക്കളും ഭർത്താദേവാനാകാനും പിതാക്കളും കണ്ണനും വിശ്വാസിനും രക്ഷം ഈശ്വരൻ തുടങ്ങി today I was very, very busy. I had no moment of rest to look up a book here. But immediately after that I had a bath and a But my question is answered.